ඒ ග්ලයිපොසේට් වලට කරන්නේ මොකද කියලා ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕන. අපි දන්න හැටියට පොළොවට හලන්න බෑ මේ ග්ලයිපොසේට් ටික නැවත ගෙනාපු මුල් රටවලට යැවිය යුතුමයි. අත්ත වශයෙන්ම ග්ලයිපොසේට් ආනයනය කරන සමාගම් 20ක් පමණ තියෙනවා. නමුත් ප්‍රධාන සමාගම් හතරකට තමයි මෙහි ඒකාධිකාරය තියෙන්නේ. ඒ ඇතිරිනුත් ප්‍රසිද්ධ කෘෂි රසායන සමාගමක් තමයි 180ක පමණ ඒකාධිකාරයක් දරන්නේ මේ රටේ. ඒ සමාගම හැකි ඉක්මනින් පියවර ගත යුතුයි මේ තියෙන ග්ලයිපොසේට් ප්‍රමාණය රටට හෙළිදරව් කරන්න සමන් සතු. ඒ වගේම අමතක කරන්න එපා. ගිය සතියේ ඔවුන් කන්ටේනර් 15ක ග්ලයිෆෝසේට් මේ රටට ගෙනාවා.